ඉතින් කෙටි සූත්‍ර එවැනි පසුබිම වෙන්නේ මේ සරුවච්චන් වහන්සේ බුදු වුණාට පස්සෙත් මාර්යා ඇවිල්ලා নানা විදියට බාධා කරනවා ඒක දන්නවා ඇත්තටම සරුවච්චන් වහන්සේට බාධා කරන්න බෑ කියලා. නමුත් ඒ අවශ්‍ය ඉන්න පිරිසටත් එහෙම නැත්නම් කාගේ හරි මේ කර්මේ සහ කර්මඵලයේ කියන එක දන්නේ නැති චින්තන රටාවල් තියෙනවා නම් ඒ අත්තන්නත් මේකෙන් බාධා වෙනවා. ඒක නිසා මේ අවස්ථාවල් මේ සර්වචත්තනාංශේ කොහොමද මෙවුවා හසුරුවැව්වේ කියන එක සංගීතකාරක ස්වාමීන් වහන්සේලා විසින් පළවෙනි ධර්ම සංගායනාවට නැංගුවා. ඒ නිසා ඒකට අපේ ආනන්ද මහ ස්වාමීන් වහන්සේ ඒවම් මේ සුතං ඒකං සම්යම් භගවා කියලා තමයි පටන් ගත්තා. මේ සිද්ධිය වෙනකොට සර්වඥාන්සේ වැඩ හිටියේ පංචශාලා කියන බ්‍රාහ්මණ ගමේ. ඉතින් අපි දැන් ඒ පානට එනතම මේ දේශනා කරපු ගාථාවට අසුභ සත්‍යක්ෂණය කොහොමද කියන්නේ? මේ සර්වඥාන්සේ පුරුදු පරිදි පාත්‍රය අරගෙන පින්න පාටයක් එතකොට මාර්යා මේ මුළු ගමටම ආවේශ වෙලා එක්කෙනෙක්වත් පින්නපාත නොදෙන්න අටයුතු කරනවා. සර්වඥාච සම්පූර්ණයෙන්ම පින්නපාත සමාප්ත කරලා දුවන ලද පාත්‍රයෙන් පමණක්. අපි පින්නපාත යන්නේ ඉස්සලා පාත්‍රය හොදලා වේලන් නැතුව ඒක තමයි අරගෙන යන්නේ පින්නපාත. එච්චරමයි ආපහු ලැබෙන්නේ. ලැබිලා ආපහු එනවා Taman හිටපු තැනට. ආවට පස්සේ මාර්යා අහනවා අද පින්නපාත ලැබුණ නෑ නේද? ඒ කියන්නේ යා කරපු ඒ විහිළුව ඒ විකාරයේ ඒ පව මේ මමයි කෙරුවේ කියලා පෙන්නන. ඊට පස්සේ තරවචාංශ මොනවාක්වත් ප්‍රතික්‍රියා නොකර ඉන්න වෙලාවක මාර්යා කියනවා මම ආරාධනා කරනවා අත පින්නපත් වදින්නේ කියලා බලන්න දැන් කොච්චරක් පින්නපත් ලැබෙයිද කියලා. දැන් යාට පෙන්වන්න ඕනේ මේ වෙච්ච හානිය මමයි කෙරුවේ. හැබැයි මම එහෙම මම අසු ප්‍රතික්‍රියාවල බලාපොරොත්තු වෙන්නේ දැන් කට්ටිය පින්න පාසෙ වලින් බලාපොරොත්තු වෙන ඉන්න වඩින්නේ කියලා. ඒකට බුදුජාන් වහන්සේ ඒක පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැතුව මාඩයට මතක් කරනවා ඔබ මේ කරපු වැඩෙන් කරපු පව් පළ දෙන්නේ නැති වෙයි කියලා ඔබ හිතනවා කියලා. ඒ කියන්නේ ඒ කර්මේ සහ කර්මඵලයේ කියන එක මායයට උනත් බලපාන. ඒ බය කරලා අපුඤ්ඤම් පස පසවි මාරෝ මායя මහා මේ පවක් සිද්ධ කරගත්තා ඒක පැහැවෙනවමයි ආසජ්ජනා තථාගතං මේ බුදුහාමුදුරුත් එක්ක සම්බන්ධ වෙලා කරගත්ත පවක් චින්න මඤ්ඤසි පාපීම මේ හිතනවාද පාරය මේ පව පරිසම්පෙන්න නැතුව පවතින කියලා. ඊළඟ පාරයට අනතුරු ඇගවීමක් එහෙම නැත්නම් කරපු බරපතලකම පාපේ බරපතලකම මතක් කරනවා අපිටත් එක. මාරයට තමයි කියන්නේ. නමුත් අපිටත් එකනම මේක ඇත්තට ගොඩාක් ඉතින් අර ධර්මයේ ජීවත් වෙන අයට භාවනා කරන අයට පැවිද්දන්ට අපිට අලුතෙන් කලකා බලන්න හිතා බලන්න කාරණා කාරණා රාශියක් තියෙනවා. ඉතින් ඒ විදිහට මේ දුෂ්කර පාපතර සංසිද්ධියක් මුල් කරගත්ත මේ සංසිද්ධිය ඊට පස්සේ සරුවචන් වහන්සේ තමන් වහන්සේ ගෙන හැර දක්වනවා සුසුකං වත ජීවාම. අපි මොනවා වුණත් ජීවත් වෙන්නේ බොහොම සුඛයෙන්. ඒ සාමාන්‍ය සුඛයක් නෙමෙයි සුසුකං. සුත් සුඛං. තාමත් සන්තෝෂයෙන් අපි ජීවත් වෙන්නේ යේසන්නෝ නන්ති කිංචන. ඒ කෙනාගේ හිතේ කිසිම කෙලෙසයක් නැහැ. අගාදී කෙලෙස් මොනක්වත් නැහැ. ඉතින් ඒ කෙනා බොහොම සුවසේ තමයි ජීවත් වෙන්නේ. පීතිබක්ඛා භවිෂාම මේ දාණය පින්දපාතය ගැන කතා කරනකොට මතක් කරනවා අපි ප්‍රීති ආහාරයක් කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් හුඟ දෙනෙක් ආහාරයට ගන්න කබලින්කාර ආහාර. ඒක තමයි අද ලෝකයේ අද අපිටත් හරි දුෂ්කරතා මත වෙලා තියෙන්නේ. තියෙන ආහාර ඉස්සර වාගේ නෙවෙයි. දහගුණයක් විතර ගාන ගිහිල්ලා. ඉතින් ඒකට මිනිස්සු හරියට විප්ලව කරනවා. පාරට බහිනවා. ජය ගහනවා. ආණ්ඩු පිටවනවා. ආණ්ඩු පෙරලනවා. ඉතින් බලනකොට මේක ඇත්තටම අපි ඉපදිච්ච යුගයේ අසවල් රට මේ තත්ත්වයටපත් වෙලා නැහැ කියලා කියන්න බෑ. ඉතිටෝම් පෙළිනවා මේ කබලින්කාර ආහාර වලට ලෝකේ විශාල පෙරලියක් වෙලා තියෙනවා. මේ පෙරලිය ඔක්කොමලා හිතන්නේ මේක මගේ දෝෂයක්, එහෙම නැත්නම් ආකාශේ දෝෂයක්, එහෙම නැත්නම් රජේ දෝෂයක්, එහෙම නැත්නම් කරන කර්මයක් කියලා ඒකකොල්ල ඒක පටු කරලා සලකලා ඒකට තමන්ගේ ඥාන පටුත්වය අනුව උත්තර සපේනවා. ඒවෙන් තමයි පත්තරද පිළිලා තියෙන්නේ. ඒවෙන් තමයි අද සෝෂල් මීඩියා පිළිලා තියෙන්නේ. ඒවෙන් තමයි අද වීඩියෝ හදන්නේ. ජනමාධ්‍ය පාවිච්චි වෙන. ඒක වචා බලන්න ගියාම හරි ලස්සනයි. මේගොල්ලෝ තේරුම් ගත්තේ නැතිකම නිසා නැත්නම් මේ කබලින්කාර ආහාර වලට නම් ওই කතාව යම් ප්‍රමාණයකට ඇත්ත වෙන්න පුළුවන්. පොදු වෙන තැනොත් ඇති. මොකද පස්ස ආහාරය කියන එක කබලින් කාරාලට ආහාර පස්සේ තමයි පස්ස ආහාරය කියන්නේ අපි මේ ස්පර්ශ කරන දේවල්. අපි කොච්චර සල්ලි අම්බ කරන්නේ කියත් අපිට බුද්ධ විදින්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. එක්කෝ ලඩක් තුක. එක්කෝ ඥාතියෙකුට කරදරයක්. එක්කෝ නැත්තම් මොනවාරි දෙයක් නිසා ධන කුවේරයන්ට අද මේ සල්ලි දැක්කොත් ආදායම් බද්දට අහුවේ ඒ නිසා ඒවට බුද්ධිය ගන්නවා පරිශීලනය කරන්න වෙලාවක් නැහැ. එහෙම පැත්තක් තියෙනවා අධික ධනෙ තියෙන අයට. අනික් අයට පේනවා කඩේකට ගියාම මේ ෂෝකේස් එකේ තියෙන කෑම පුරෝලා. හැබැයි ගණ්ඩ කීයක් හරි දෙන්න දෙන්න සල්ලි නැහැ. ඉතින් ඒක නිසා ඒ සල්ලි නැතිකම නිසා අර ස්පර්ශයක් හම්බ වෙන ඇහැට සුවඳට නමුත් බඩ බඩ බොක්ක දණ්ඩ ගන්නවා මෙච්චර කැම තියෙනවා අපිට මේක හපය ගන්න බෑ නේකට පඳුල්ලන්න එපා වේතුරු වැරෙන්නේ නැහැ නැත්තම් ඉතින් ඊට පස්සේ සතා සරුපයා ගත්තාම කැමට කියලා කටු වේදලා ඉක්කේට ගිය ගමන් තව සතෙක් කයිල මේ සතා කනවා ඒක ආහාර දාමේ යන්නේ මාළුන්ගෙත් ඒක වෙනවා සත්තුන්ගෙත් ඒක වෙනවා සරුපයන්ගෙත් ඒක වෙනවා ඉතින් ඒ නිසා කැම කෑවට පස්සේ සත්තුන්ට කාමයේ හැසිරෙන්න ඕන හැසිරෙනකොට සද්ද දානවා අතපය විසි කරනවා. ඒක බලාගෙන ඉඳලා තව කෙනෙක් අල්ලකට පස්සෙ. එතකොට මේ ස්පර්ශ ආහාරය නිසා බඩබොක්ක පිරුණත් අපිට ආනාපාන රාසවල් තියෙනවානේ. ඒක ඉෂ්ට කරන්න ගියාම අපි ලෝකයාගේ ඒ ආහාර ධාමයට අහුවෙලා මේ කටුපර ගොරතර සංසාරේ අපි මේ පස්සට විල්ලුද හෙව්වට ඒක බුද්ධ විනයනාද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කිය අපි භාවනා කරන කෙනෙක් ගත්තොත් අපි මේ ජොලේ වාඩි වෙනවා පත්තලේ වාඩි වෙනවා. වාඩිලා ස්පර්ශය බලනවා. මම දැන් හිටගෙන නෙවෙයිනේ. මම දැන් ඇවිදින්නේ නෙවෙයිනේ. මම දැන් ඉඳගෙන ඉන්නවා. ඉතින් ඔය ඉඳගෙන ඉන්නකේ මොකද්ද තියෙන ආහාරය? ඉතින් උගල දෙනෙක් කියන ඕක නම් ඕන කෙනෙකුට කරන්න පුළුවන් ඕක කෙරුවොත් කීයක් හරි අතපය මේ කතරට කීයක් හරි හම්බ වෙන්නේ නැහැ නේ. ඒ නිසා මෙහෙම ඉඳගෙන ඉච්ච ඉන්න හරියන්නේ නැහැ කියලා අර ඉඳුන් හිටුන් පහසුකම අගේ කරන්නේ ඒ වෙනුවට හිත කරන්න තියෙන දේවල් ඊය කරපු දේවල් අනිත්‍යත්ව හම්බ කරනවා කියලා හිතාගෙන නැත්නම් කාලේ නාස්ති කරනවා කියලා අර ඉඳුන් හිටුන් පහසුකම එතන අපි හිතමුකෝ ගේ ඇතුලේ හරි පිට හරි අප්මං කරන ඉති ඒකට ස්පර්ශයක් හම්බෙන්නේ හම්බ වෙනකොටයි ස්පර්ශය පියේ අද දෙහිත දේවල් අනුගමන කල්පනා කරගෙන ඉන්නවා කියන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුගේ ස්පර්ශ ආහාරය ඈ විපස්සනාපත් භාවනා පැත්තෙන් බැලුවොත් හතර ඉරියව්වෙම අපිට සතිය පිටවන්න පුළුවන් නම් කරන ලද භාවනාව ගන්න පුළුවන් එයාට තේරෙනවා මේක ජන්ම දායාදයක් වශයෙන් අපිට ලැබිලා තියෙනවා අපිට එක තැනක වාඩි වෙලා ඉන්න. එහෙම නැත්නම් ඇවිදින ඉරියව්ව පවත්වන්න බෑ. එහෙම නැත්නම් අපි ඉදිරියට වැඩ කරලා දත්ම දිනකොට කනකොට යනකොට එනකොට එහි ස්පර්ශය පවත්වන්න නැතිකම තමයි අසත්‍ය කියන්නේ. අපි අතීතේ හිතනවා අනාගතේ හිතනවා අරය මෙයා ගැන හිතනවා මේ කරන වැඩේට හිතන්නේ නැහැ. මොකද ඒක හරි ඉදිරියදා වැඩක් කරනවා. ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි කිය. ඉතින් ඒක නා ඒ වෙනුවට විවිධාකාර ස්පර්ශ හොයන. අපි සුඛ උපභෝග වස්තු කියන්නේ අන්නේ ස්පර්ශ වලට තමයි. ඒක එනකොට අපේ හිතේ ඔළුවේ අර ඩොපමයින් කියන හෝමෝන් එක කියන මම ඉන්නේ හරි සැප පහසු තැනක. මම ඉන්නේ හරි සුඛෝපභෝගී තැනක. එතන මම ඉන්නේ කටු කරෝසන තැනක කියලා සැප පහසුවක් තියනවා කියලා දන්නවනම් අර පොහසත්කමයි අමන්නේයි සම්මනන් නිසා අර ලව් හෝමෝන් එක එනවා. එතකොට අපිට පුදුම සැපක් දැනෙනවා. මොකද ඒක හැමදාම විඳින්න බෑනේ. ඒක හැමදාම හම්බෙන්නේ නැත්නේ. එතකොට හිත නරක වෙනවා. එතකොට මොන ස්පර්ශය ලැබුවත් හිත තියෙන කනගාටුයි. නිසා මේ පස්ස ආහාරය කියන එක ආහාර සම්බන්ධව මේ භෞතික දියුත් එක්ක එහෙම නැත්නම් මේ භෞතික වාදීන් එක උතුම විජයට තාක්ෂණයත් එක්ක දියුණු කරගෙන අද සාමාන්‍ය අපේ ගෙදරක තියෙන මේ සුඛෝපභෝග වස්තු ඉස්සර ඉන්දියාවේ මහරජා කෙනෙකුටත් හම්බෙලා නැහැ. අද සාමාන්‍ය කට්ටිය ගෙදරක වුණත් සෑහෙන වගේ වස්තු තියෙනවා. ඒ කියන්නේ සුඛෝපභෝග වස්තු ඉදු මිතු ඇඳ පුටු කොට්ට මෙට්ට යාන වාහන. නමුත් මනුෂ්‍යයා වැඩියෙන් දුකෙන් ඉන්නේ. මනුෂ්‍යයා වැඩියෙන් ආතතියේ ඉන්නේ. මනුෂ්‍යයා වැඩියෙන් අසහනෙන් ගත කරන්නේ. ඉතින් රජය කියනවා ඕක නෙවෙයි ඕක හරියන්නේ මේක දුන්නොත් හරියයි. කරගන්න බෑ. අල්ලෙන් අපිට ආර්ථික සම්බන්ධ දාලා තියෙනවා. කියලා දෙඤ්ඤම් ප්‍රදෙඤ්ඤම් කියන විදිහ දස අවුරුදු 20 අවුරුදු සැලසුම් හදනවා. මගේ ජීවිතේ මම ඒක ගොඩාක් දැක්කලා තියෙනවා. විවිධ රජයන් දැකලා තියෙනවා. තාම මිනිස්සුයි කෑදර කමෙන් ඒ රජයෙන් ලැබෙයි කියලා මේ තමන්ගේ පස්සයි මේක බලපාන්නේ. මේ පස්ස ආහාර කියලා කියන්නේ පස්ස පැත්ත නෙවෙයි. පස්සට ලැබෙන සැප පහසුකම්. ආන්නේ ඒකවත් නැතුව, දන්නේ නැතුව අපි මේ කඹුරන කැමිරිල්ල ජීවිතේ ඉතාම සුන්දර වයසේ මැරෙනකන් අම්බ කරනවා. වයසට ගියාට පස්සේ මාළුනේ මාගෙට ගිහිල්ලා. ඉස්පිතාලේට. හොස්පිටල්ස් දෙනවා. ඒකට ගියාට පස්සේ මිනිස්සු පුදුම අපායක ජීවත් වෙනවා. මම මේ පිච්චරවන් හම්බ කරගත්තා. නමුත් මේ මරණ වේලාව වෙනකොට මට ඒව මොකක්වත් නැහැ නේ. ඒ මගේ දරුවෝ මගේ නෑයෝ මාව තල්ලු කරලා පැත්තකට දාලා ඒගොල්ලන්ට අදාගල්ල අදාගත්ත ගැදල්ලි අපවිවා. ඉස්සර එහෙම තිබුණේ නෑනේ. අත්තම මුත්තම්මත් විතර පවුලේ අයත් දරුවොත් විතර දරුවන්නේ දරුවොත් දෙද. ඉතින් ඒකට කොහොම නිකන් තිබුණා කියන දේ හදාපිටන කන කෑම. ඉතින් ඒ ස්පර්ශයන් බලනකොට අපි තාම පිළිච්ච තත්වයකට පත් වෙලා තියෙන මේ තාක්ෂණය නිසා තාක්ෂණයේ වෙන ඈත කවුරුත් දෙහිින් ඇතුළ ඇති වෙච්ච එක. නමුත් මේ පස්සාර පිළිබඳ දුක තාක්ෂණ ලෝකෙ ඉඳි ඉස්සල්ලක් තිබුණා. අරුවචනාංශේ වැඩ හිටපු කාලේ හැමදාම තිබුණා. මම මේ දැනට කියන නිදර්ශන ටිකක් පෙන්වන්නේ මේ ධර්ම දේශනාවෙන් දැක්සන. ඊට පස්සේ මනෝ සංචේතන ආහාර කියලා එකක් තියෙනවා. මේ Tamange හිතේ ඇති වෙන යහ කල්පනා. ඒක තමයි මිච්ඡා විතක්ක සම්මා අවිතක්ක කියලා කියනවා. නැත්තම් මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප කියලා කියනවා. එහෙම නැත්තම් චින්තනය එහෙම නැත්තම් පොසිටිව් තින්කින් එහෙම නැත්තම් නෙගටිව් තින්කින් කියලා මේක ගැන අපි අවධානය යොමු කරලා හිටියේ නැහැ. ඒ කියන්නේ මෑත යුගයේ. නමුත් ඔය World Trade Center එකට ඒ පහර දුන්නාට පස්සේ Mind and Life Society එක කල්පනා කරා මිනිහෙකුට මේ වගේ 15000ක් විතර ඉන්න බිල්ඩින් එකක් විනාශ කරන්න කොහොමද හිත වැඩ කරන්නේ කොහොමද තර්කණේ වැඩ කරන්නේ ඊට පස්සේ මනසේ ක්‍රියාත්මක බව ඌට වෙන්න eBay ඒ කරලා මේක කරානේ ඉතින් මේ කෙරුවට පස්සේ අපි කොනතරම් පිළියම් කරත් ඕක අර තිබුණු තත්ත්වයටපත් කරන්න බෑ සෑහෙන මානව ඉතිහාසයට බලපෑමක් ඇති කරා දුක් වෙනවා තාම කීයක් මැරුවද කියලාවත් කියාගන්න බෑ. ඉතින් ඒ නිසා මේක පිළියම් කරනවට වඩා නැත්නම් මේකට පිළියම් දෙනවට වඩා මේක නොයෙන්න මේක මේ තෙරපිටික් නෙවෙයි ප්‍රිවෙන්ටටිව් ප්‍රිවෙන්ටටිව් පැත්ත කරන්නේ කොහොමද කියන එක කොන්ෆරන්ස් එකක් තිබ්බා. ඒ කොන්ෆරන්ස් එකේදී ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක එහෙම නැත්නම් ඉමෝෂනල් ලිටරසි කියන එක තව කෙනෙක් අපේ මේ සොසයිටි එකේ අපිත් එක්ක ඉන්න ගමන් එයා කාට හරි විනයක් අදින. නපුරක් හිතනවා. ඒක තව කෙනෙක් මේ සමාජයට සැප දෙන්න කල්පනා කරනවා. ඉතින් ওই දෙක පටන්ගෙන වැඩ කරගෙන යනකොට ඒ Java කැවුනට පස්සේ හරි අමාරු නතර කරනවා. බැරි නම් නෑ. කාන්තේ නතර කිරීමේ ශක්තිය වශයෙන් සත්‍ය පාවිච්චි කිරීම ඒ තෙරපිටික් ඇන් හීලින් මයින්ඩ්ෆුල්නස් කියලා අපි සඳහන් කරනවා. ඒ කාලේ පුරාවට මට හිතුණා බුදුහාමුදුරුවෝ මේ prevention is better than cure කියලා. වෙදකම හොඳ වෙදකමට වැඩිය හෙදකම හොඳයි කියලා තිබුණානේ. ආන්නේ එතෙන්න යනකොට තේරෙනවා අපි මේ පත් කාලා හිටියට පස්සට විල්ලුද තියාගෙන හිටියට මනෝ සංචේතන වෙනම ඩයිමන්ෂන් එක වැඩ කරනවා. ඒක අර බොහොම දුප්පත් කෙනෙක් ඒකත් බොහොම උසස් හැඟී වෙන්න පුළුවන්. බොහෝම වෙයි කියන කපලින්කාර ආහාර පස්ස ආහාර ලැබුණා මහා පාපතර හිතවිලි එන්න පුළුවන් මේ මායයක් කළා වගේ. අවකට වැඩක් කරන යනකට මොකක් හරි අකුලක් ඇහෙලනවා. ඉතින් ඒක නිසා එතනදී ඒ ආහාරය ගැන කතා කරන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අපි පීති බක්ඛා භවිෂා. අපි මේ සුසුකං වත ජීවා. අපි සුබෝම සෝෂේ ගත කරන්නේ අර relax. no tension no frustration ඒ හේතුව මොකද මනෝ සංචේතන වශයෙන් අපේ හිත සම්මා දිට්ඨිය හිටු නිසා එන්නේ සම්මා සංකප්ප. ඒ නිසා ඒකට අර කබලිකාර ආහාර නැතත් ඇත්තේලියා ගැලයකට ගිහිල්ලා දෙපට සිවුරුඩ වාඩි වෙලා බුදියාගෙන නැත්තම් භාවනාවක් කරත් සන්තෝෂී ජීවත්. ඉතින් ඒක තමයි ඇත්තටම කියනවනම් සංනිවේදනය කරන්න අමාරු ආහාර. මිනිස්සු හිතන්නේ මේ කටබඩ පුරවන්න ඕනේ පාරවල් ටික හදන්න ඕනේ. යක්ෂල පහසුකම් දෙන්න ඕනේ. අධ්‍යාපන දෙන්න අධ්‍යාපන තමයි මේ සේරම කෑවේ. අධ්‍යාපන ලැබු කිසිම කෙනෙකුට මේවා කල්පනා වෙන්නේ නැහැ. මං කියන්නේ අධ්‍යාපන ලැබුණ නැති අයට මේවා කල්පනා වෙනවා කියලා. ඒත් මේ මනෝ සංචේතන ආහාර වලට බලපාන්නේ බය ලැජ්ජට. අධ්‍යාපනය කරන මිනිස්සුන්ගේ ඒක එන්නේ එන්නේ අඩුයි. සත්‍ය අපිට නැති මනස අනුගාමී නියතමානී වෙනවා නැනේ මම මොඩේ මට තේරෙන්නේ නැහැ. ඔය ලොක්කෝ කියන්නේ හරි කියලා දැන් ලොක්කන්න වෙලා තියෙන්නේ ටෙලිවිෂන් මදි, ගුවන් විදුලිය මදි, SMS මදි, messages මදි වාදක. ඉතින් කරන්නේම අර පිටුර වලට ගින්දර තිබ්බා වගේ ගැටි ගැටි මනෝ සංචේතන ආරවල දැවෙනවා. ඉතින් මනසට බින්දපත් හම්බුණත් දැවෙනවා. හම්බුනේ නැත්නම් දැවෙනවා. බුදුජානසේ මතක් කරනවා අපි සුසුකං අත ජීවාම යේසං නො තත්ත කිංචන. ඉතියේ මොකක්වත් නැහැ අපි. එනකොට නෑ අරගෙන තමයි යාවේ. නමුත් මේ භාවනා නිසා එන්නෙම අඩු කරපුවාම පීති බක්කා භවිෂා. අපි සෝස්සේ ප්‍රීති ආහාර කරන ගත කත කරනවා දේවා ආබස්සරා යත. මේ ආබස්සර දෙයියන්ගේ ලෝකේ පහළ වෙනකොට ජීවිත ලක්ෂණ තුනක් බුදුජානසේ සඳහන් කරනවා. ආන්තරික චරා සයම් පදහ පීටි බක්ඛා. ඒගොල්ලෝ අහසේ හැසිරෙන්නේ කණන් පැදිරිය වගේ. ඇතුලෙන් ආලෝකයක් එනවා. සයම් පදහ. තමා විසින්ම තමා ප්‍රභාස්වරයි. පීටි බක්ඛා. පොළොට එන්න ඕනකමක් නැහැ. මොනක්වත් කණ්ඩ ඕන කමක් නැහැ පීටි බක්ඛා. ඉතින් මේ තුන්වෙනි ධ්‍යානයේ ඉඳලා හතරවෙනි ධ්‍යානයට සමා වෙන්න දෙවෙනි ධ්‍යානයේ ඉඳලා තුන්වෙනි ධ්‍යානයට යනකොට ওই ටික තමයි අපි බුද්ධ වෙන්නේ. මේ ලෝකේ දෙයක් අපිට අදාළ නැහැ. අපි බොහෝම ප්‍රීතියත් ඉවම් කරලා ඒ ප්‍රීතියත් ඇත්තටම ඒක මම ටිකක් විස්තර කරන්නම්. ඒ ප්‍රීතියත් නිරාමිෂ සුඛයක්. ප්‍රීති නිරාමිෂ. ඒකෙන් සුඛයට යන්නේ ඔය ආභාෂර දෙයියෝ වගේ තමයි. ඒ ආභාෂර දෙයි තැන්න ගියාට පස්සේ එයා පුදුම පිරිච්ච ගතියක ජීවත් වෙනවා. තාම මනුස්ස ලෝකේ. තාම මේ කීල්ලෙන් දාඩිය ගඳ එනවා. තාමත් කටෙන් කියලා උනනවා. තාමත් පසපැත්ත හිතෙනවා. තාමත් වේදනයි හැබැයි ඇතුලෙන් තේරෙනවා මේක උඹට පුද්ගලික දෙයක් නෙවෙයි. බෝක පුද්ගලික කරන එක ඒකවත් පෘථග්ජනයි. පෘථග් පෘථග්. ඔබ මේක පොදු දෙයක් කියලා ඔබ දරාගෙන හිටපන්. ඒ කියන්නේ දරා දුකසේ දරාන්න හිටපන්. මොකද බුදුහාමුදුරන්ටත් ඕක තියෙනවා. ආතන්නාදලත් ඕක තියෙනවා. ඔය සලායතන නඩත්තු කිරීමේ දුක. අපි දුලිටෙන් අහමු කොහොමද දැන් මේ වෙලාවේ හිත නඩත්තු කරගෙන ඉන්නේ කියලා අපි සාකච්ඡාවට ආවට පස්සේ ඇන්ටි ඩයරස් මහත්තයා ඉන්නද පුතු පුතු ගහලා ඉන්නේ. ශ්‍රී ලංකාවේ හිටපු හොඳම සර්ජන්ස්. දැන් ඔළුව උසගෙන ඉන්නත් බෑ. අපිට ඒ දවස්වල බයිලා කිව්වේ කොහොමද? අරව කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, ජීවත් වෙන්න මෙහෙම මෙහෙම. ඒ මාත් කවදාද තුන්කුදු ගෑනවා. මඩක් දුලිත් වුණා වගේ පස්සෙන් යන්න වෙනවා. නමුත් ඊට ඉස්සෙල්ලා මේ බුදුහාමුදුරු කියපු කියන්නේ මම උත්සාහ කරන්නේ මනෝ සංචේතන ආහාර හදන්න නැතුව මේ බයියෝ මේ රට රාජ්‍ය කලඹගෙන ජනමාධ්‍ය විකාර කරගෙන කතන හැම තැනකදීම මනස ව්‍යාකූල වෙනවා කෙලස් පරිද වෙනවා මේ හැත්තට තේරෙන්නේ මේ මනෝ සංචේතන ආහාර හදන්න මෙතනදී ඩිප්ලොමැටික් සිස්ටම් එකක් තියෙනවා පිටේට කරන ක්‍රමයක් තියෙනවා ඒ බොහොම සතුටින් කරත හැකියි ඒක අපි කියන්නේ අපේ බණ කතාවල අසන්න මනසෙන් ජීවත් වෙන. ඒ අධ්‍යාපනයේ තේරම පදුත්ත මනසයි. රිසර්ච් තියෙන හරියක් පදුත්ත මනස. නමුත් මේ පසුගිය දවස්වල මට කතා කරන්න හේතුණා කතා කරන්න වුණා මේ පදුත්ත දෙයට පාවිච්චි කරන ජනමාධ්‍ය උනත් අපිට පසන්න මනසක් ඇති කරන්න පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් මේ Zoom එක පාවිච්චි කරන්නේ. මට මේලේ ගියාට පස්සේ අලුත්ම කම්පියුටරයක් හම්බුනා. ඒ කම්පියුටර් තමයි ඉන්ස්ටෝල් කරගන්න තියා වෙලා කියන්නේ. ඒක අපි පාවිච්චි කරන්නේ. අපි පාවිච්චි කරන්නේ කිසිසේත්ම බඳුත්තු මනසක් ඇති කරන්නේ නෙවෙයි. ඉතින් සමහර උඹට බයිනවා මේ බරපතල නතුරු වචන, ග්‍රාම්‍ය වචන පාවිච්චි කරනවා. ඒ ඉතින් මගේ නැහැලිච් එක මගේ ලිතා ගන්න. යොම ගැන එච්චරම මට චෝදනා කරන්න එපයි කියලා මං කියන චෝදනා කරනවා කරන්නේ ඒ ප්‍රශ්න නැහැ. ඒක නෙමෙයි ප්‍රසන්න මේ මනෝ සංචේතන ආහාර කියන්නේ අපි ජන්ම දායාදයක් අපිට මේ මනසට යන්න පුළුවන්. නමුත් ඇසුරු කරන තාක් ඇසුරු කරන්න අපි බාලයෝනේ ඒ බාලියොත් එක්ක ඉන්නකොට මේ හොද හොද මැඩි දෙමිලක් වෙන්නේ. දැන් මනෝ සංචේතන ආහාර වලට නිදර්ශන වශයෙන් තමයි මම අපේ අපවත් වෙච්ච නායක ශාංශය දකින්නේ. උරේ පණ්ඩිත ශාංශය දකින්නේ. උන්වහන්සේත්මගේ විශාල ව්‍යාපාර පටන් ගත්තා. යෙදිලා ගත කරා. ඒ හොඳට ලං වෙලා බලනකොට පේනවා මේ ව්‍යාපාරේ සාර්ථක වුණත් අසාර්ථක වුණත් ඒ ස්වාමීන් වහන්සේලා මේ මනෝ සංචේතන හදාගත්ත නිසා ඇසුරු කරනකොට good vibration එකක් තියෙනවා. ළඟ ජීවත් වෙනකොට තේරෙනවා හැබැයි මං ඇසුරු කරුවා දැන් මට ඊයේ 73 පිරුණානේ. තාම කවුරක්වත් එක ෆීල් කරන්නේ නැහැ. කාටවත් තේරෙන්නේ නැහැ මේ good vibration කියන්නේ. ඒගොල්ලෝ ගන්න හදන්නේ මේ අනට ඉයර්ෆෝන්ස් එකක් දාලා Dolby system නැත්නම් mono system දාලා vibration ගන්නවා. ඒවත් කරනවා. ඒවත් කියනවා පළවෙනි ධානය ගන්න පුළුවන් කියලා සංගීතේ. අපි හිටියා ප්‍රේමසිරි කේමදාස ඒ සංගීතඥ වර්ෂාව කියලා සංගීතයක් ඇදුවා. ඒකෙන් දෙපැත්තෙන් කන් දෙකට සද්ද දීපුවාම හරියට ඒක සෙන්ට්‍රලයිස් වෙනකොට දකින්න පළවෙනි ධ්‍යානෙ තමයි මේ කියන්නේ. දැන් 3500 ඒ දවස්වල CD එක දාන ස්ටුඩන්ට් ජයින්න පුළුවන්. ඒ වගේ තමයි කුඩු ගන්න කට්ටියක් කරන්නේ. වගේ තමයි ගාන දේව තමයි ඔය ඔක්කොම જાති කරන්නේ. නමුත් මේ බුදුහාමුදුරු උගන්වන ක්‍රමේ එහෙම නැත්නම් මේ ඉදිරිපත් කරගන්න හදන ක්‍රමේ මොන තරම් අපි ඩිවයිසස් පාවිච්චි කරත් ඒක අපේ ජන්ම දායාදයක්. අපි ඒක උත්ප්‍රේරණය කරන්නේ. ඊට පස්සේ එනවා විඥාන ආහාර. විඥාන ආහාර කියලා කියන්නේ විඥානේ බලන හැම වෙලාවෙම මේක මම මේක මම නොයි කියලා සීමාවක් දාගන්න. ඉතින් සීමාව තුළ තමයි මේ සීලම ගැටුම් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට තේරෙනවා නම් එහෙම සීමා කරගෙන ඉන්නත් පුළුවන්. සීමා නොකරගෙන ඉන්නත් පුළුවන් කියන එක ඒ කාටවත් හිතා ගන්න බෑ. ඒකට හොඳ දර්ශනයක් එන්නන ඔය මහායාන පොත්වල ඒක තේරවාදයකට ගැලපෙනවා. අපි ගත්තොත් මැටි කලයක්. මේ මැටි කලයේ කාර්ය මැත්තටනේ අපි කලයේ කියලා කියන්නේ. මේ මැටි ෂේප් එකටනේ. නමුත් වතුර පාවිච්චි වෙන්නේ මැටි මැටි නැති ගන්න හිස්තනනේ. ප්‍රයෝජනෙට ගන්න හිස්තනනේ. ඒත් අපි කලයේ කියලා ගන්නේ මැටි ගත්තටනේ. ඉතින් අපි හදිසියක් වෙලා මැටි ගත්ත කැඩුනයි කියන්නකෝ. කලයේ විඳුනයි කියලා ඒ ඉස්සර ඇතුළේ තිබුණාට අවකාශයේ බාහිර අවකාශයත් එක්ක සම්බන්ධ වෙනවනේ දැන්. ඒකට ඇතුළේ තියෙන අවකාශයට කිසි හානියක් වෙන්නේ නැහැ. මැටි ගත්තට විතරනේ හානි වෙන්නේ. අපි ඔළුවේ අත ගහගෙන අන්නවා මේ මෝරේ යකාට මං කිව්වා මේක පරිසරයෙන් පාවිච්චි කරපන් කියලා මේක කැඩුවනේ කියලා ඌට ගහනවා. හැබැයි අර ඇතුලේ තියෙන හිතන මොකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම කියාගෙන හිටපු ඇතුල දැන් පිටත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් ඒ වගේ දෙයක් වෙයි කියලා කරන්න පුළුවන් කියලා මං ඉපදෙච්ච 52 අවුරුද්දේ නම් හිතා ගන්නවත් ඉඩක් තිබුණේ නැහැ. නමුත් නිල්ලඹ ඉන්නකොට අපි ළඟ හිටියා වලපනේ අම්මා කියලා එක්කෙනෙක් මොනක්වත් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. ඊතර මංශය ඉන්නකම් ගහලා. සිල් ගන්න ගියාම බණවඬුවට ගිහලා කොණ්ඩෙන් ඇද කරන් ඇදලා ගහනවලු තෝ පරට්ටි මෙතන ඇවිල්ලා මේ වාඩිලා ඉන්න අරකුණ්ඩ තනකොළ කැපුවා. ජර හොයලන්නයි. වතුර දෙනවද? කරෙන් කියලා ඇදගෙන යනවා. ඒ අම්මා කියනවා එද්දත් මට ජරහ ගියේ නැති. ඊපස්සේ මේ මිනිසා ඇත්තටම මැරිලා ගිහලා තියෙනවා. දැන් යක්ෂයෙක් පස්සේ ඉනවලු. ඉතින් අම්මට ඒක ගාණක් නැහැ. ඒත් බණ ගඬුවට යනවා. ඉඳගත්තාම පැය 6ක් ඉන්න පුළුවන්. මොන ගුරුවරයා හිටියත් මොන කර්මස්ථානෙ තිබුණා. ඉතින් අම්මා කෙනෙක් එක්කෙනෙක් කතා කරලවලු අම්මට ඕක හරියන්නේ අම්ම යන්නේ නිල්ලඹ කියලා. අම්මා කළු මන් දන්නේ නැහැ නිල්ලඹ කොහෙද. ඊට පස්සේ කළු ගලහපාරේ තියෙන්නේ මෙහෙමයි මෙහෙමයි යන්නේ කියලා කොහොම හරි අම්මා නිල්ලඹ. එළ ඔඩින් මාත්‍ය හම්බුණා. ඔඩින් මාත්‍ය හරියට කතා කරලා කියනවා මෙන්න බඩු. මේ අම්මට බන මොකක්වත් ඕනේ තිබ්බ තැන සභාවක් මැදහල තිබ්බොත් එහෙම ඉන්නේ. කැඳ කෝප්පයක් දුන්නොත් අත් දෙක උඩුවේ තියාගෙන මේ කාල් හදපු එක කරනවා. කෝප්පය හදපු එක්කනාට. කැඳ හදපු එක්කනාට. පූජා කරපු එක්කනාට. වැඳගෙන තමයි කාමරෙට යන්නේ. ඊළඟ එහෙම වාඩි වුණා එහෙම ඉන්නවා. ඒ හරි ලස්සන පින් වාක්‍යයක් තියෙනවා අම්මා. හැම වෙලාවෙම පිළානේ බලන එක දවසක් ඇවිල්ලා ඉන්නකොට ඒ අම්මා මේෂයක් කොටන අස්කකුල් දෙක තියාගෙන අර දොස්තරණා කෙනෙක් ගොඩ අනේ දුව අපේ දුව බලන්න මට මොකද උනේ කියලා ලින්ක් ඇල්ලලා ලියලා දාපන් මට නම් තේරෙන්නේ නැහැ මං එන්නේ නැහැ කියලා. මට මේක හරි කියලා. ඒ අම්මා දොස්තරලා ලියනකම් දැක්කම අම්මගේ කනේ ගැටයක් තියෙනවා. ඊට පස්සේ කිව්වා අම්මා මේ මොකද? ඔබට එකේ වැඩක් නැහැ නේ කියලා සාහියෙන් වහගන්න. මේ ලියුම ලියලා දාපහුව කියලා අර අතගාලා බලනකොට බ්‍රෙස්ට් කැන්සර් එක. ඊට පස්සේ කියලා තියෙනවා මේකට හරියන්නේ නැහැ අම්මා ඔක හොඳයි ඔහොම කරත් ඉන්න යන්නේ ඉස්පිරිතාලේ. එතකොට අම්මා කිය තමයි. ඊපස්සේ ඉස්පිරිතාලේ වාට්ටුවට ගියාම මේ අම්මගේ වැඩේ වාට්ටුවේ සේරම එකතු කරලා පන්සිල් දීලා භාවනා කියලා දෙනවා. අම්ම ගන්න භාවනාවක් නැහැ. දවසක් ගොඩින් මහත්තයා කියලා දෙනවා. ගොඩින් මහත්තයා ඉස්පිතාලේ යන්න පුළුවන් ඕන වෙලාව. අර වෙලාව. යනකොට අම්මාර සෙනගත් අඬ ගහන වාට්ටුවම අරගෙන මගට ආවා. මෙන්න අපේ බෝසතාන් වහන්සේනවා මහා බෝසතාන් වහන්සේනෝ කිය. උගින් ගෝලු මඩක් ගනුන් අහන්නවනේ මිසිලගේ අම්මා ගිහලා ඇඳේ ඉන්නකෝ මොකද්ද මේ කරන්නේ කියලා ඊට පස්සේ ආ කියලා ඇඳේ විචාර. අම්මා දැක්ක ටයිල් ගන්නම නැදේ ඉන්න ගමන් ඇව්වලු මේ ශාගහන් දෙපා මේ අවේලාවේ මං ආවේ මට පණි මාන්න වෙන කොහොමද දැනෙන්නේ මොනවද මහත්තයා දැනෙන්නේ ඇතුළේ නේද හිස්නේ කිව්වා ඉතින් මුතුන් මාත්‍යෙන් කල්පනා කරලා දැන් අම්මගේ ඇඟ ගාවා. අම්මගේ වෙන ලෝකයක් නැහැ. ඊට පස්සේ ආවලු අම්මා දැන් ඇතුලේ හිස් නැහැ. ඒ අම්මට තේරෙනවා. තේදෙන් දැන් මේ කියන්නේ පිට කොහොමද? පිටත් හිස් නැව. ඇතුලේ හිස් නම් බැලුමක් ආවේ. පිටත් හිස් නැව. ඒකට අම්මට ඇතුළයි පිටයි නැද්ද? මම දන්නේ ඒක මහත්ය දැනගන්න මට ඇතුළත් 30 පිටත් 30 කියලා. මම පැවිදෙන් යනකොට අම්මලා ගෙදරට ගිහිල්ලා මම කියලා ගියේ දිශා නමස්කාරය කරන්න ඉස්සන්වන්නේ දිශාවට නමස්කාර වේවා. මට කියන්නේ බෝසතාන් වහන්සේ, ගොඩබින්ද කියන්නේ මහ බෝසතාන් වහන්සේ. මට තේරෙන්නේ නැහැ ඉස්සන්වන්නේ කොහෙද තියෙන්නේ කියලා දසුමාන දෙකක් නැතුණා. එදා තමයි මාළිගාවේ ඇතත් නැති වුනේ. මුට්ටින් කියනවා මේ ලෝකේ සෝවාන් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඔන්න අම්මා විතරයි. ඇතුළත් 30 පිටත් ඒ සම්මත මේ මම කියලා විඥානයක් නැහැ. ඇතුළේ පිටයි හිස්. ඕක අපිට කරන්න බෑ. අපි සිංහල බෞද්ධ කියනවා, උඩරට කියනවා, පාදරට කියනවා, පිළිමි කියනවා, ගැහැණු කියනවා, UNT කියනවා, ශ්‍රී ලංකා කියනවා. දැන් ඔක්කොම පක්ෂාය හදාගෙන ගිහිල්ලා තියෙන විඥානය හරි ජීවුනේ යටි. ඔක්කොම එන්නේ ගිහිල්ලා තියෙන්නේ. මුන්දරට මේක තේරෙන්නේ ඉතින් ඒක ගන්න මෙයාට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා එහෙම කෙරුවොත් එහෙම ඒක නිකන් බය අඩු වීමක් නෝන්ජල් වීමක් එහෙම නේ අපේ වංශේ කුල වංශේ රකින්න ඕනේ. පිටියේ පොරපා. පිටියේ පොරකෑම නිසා අර විඥානේ හැමදාම බවුන්ඩරියක් දානවා. මේ මයිලඟ තියෙනවා පොතක් නෝ බවුන්ඩරි කියලා. එන් විල් බලිප් එකක්. ඒකේ විද්‍යානුකූලව පෙන්ලා දීලා තියෙන මොනතරම් උසාවද්ද කරන්න බැරුණාට පස්සේ ධාතු ධාතුන්ට එකතු වෙනවා. ඉන්නකන් තමයි මේ ධාතු රැකීමේ මම කියා ගන්න ප්‍රශ්නේ තියෙන්නේ. ওই ධාතු රැගෙන කවුරුත් ඕනේ නැහැ. උපරක් කියන්නේ ස්වභාව ධර්ම. අපි මේ රූප ලාවන්‍යව බලා ගන්න, පිනුම බලා ගන්න, පිනුම ලබා ගන්න කොච්චර දෝ නටන. එක එකටවත් හරි ගිල නැහැ. මේ දවස්වල YouTube එකේ තියෙනවා සොෆියා ලොරෙන්ස්ට දැන් වෙලා තියෙන දේ. දැක්කේ තංගට වැටකොළු කරන්න අපි. හරි ඒ දාගන්න පුළුවන්. අර ඒ දවස්වල ලෝකයක් වැඩ කරගෙන හිටපු ලස්සන ගෑණි. ඊට පස්සේ අර තව ෂෝ එකක් පෙන්නපු කට්ටිය අවුරුදු දැන් 40කට පස්සේ පෙන්නනවා දැන් අවසාන අවස්ථාවේ මරණයට කිට්ටු කරලා ඉන්න හැටි. ඊට පස්සේ අපි ඉස්කෝලේ යන කාලේ ඉඳස්සල මතකයි ඒ විදිහේ ඉස්සර වෙනවා මයින්ඩ් ලැන්ග්වේජ් කියන එක. ඒකේ සේරම ආටිස්ලා මැරලා තියෙන කුම් වෙලා. දැන් පෙන්නනවා එදා කොහොමද හරිම ලස්සනයි මේ මේ නාටකය. Mind language. දැන් පෙන්නනවා මැරෙන හැටි. ඒ ආටිෆිෂල් සෙල්ලම් දාලා මේ මූණ අතපය උපකරගත්ත කට්ටියට මේවා වැක්කිරලා තියෙන ඇති ගාන් ලෑල්ල වගේ. බලන්න වත්පේ ගමේ අත්තම කෙනෙක් බැලනකොට කොච්චර ලස්සනද කියලා. වයසට යනකොට කොච්චර ලස්සනද කියලා හැම රැලි වෙස්ලා ඔගන්නේ ෆේස් ලිෆ්ටිං නෑනේ ආටිෆිෂල් මොනවද කියන මේ ප්ලාස්ටික් සර්ජරි නෑනේ. කිසිම විඥානයේ තියෙන තාක්කල් මේක රකින්න හදන්නේ. තිබ්බවත් නම් මම ඇති වෙන බණ කියලා තියෙන නිසා ඒච්චර කියන්න දෙයක් නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ මාර්යාට කියනවා සුසුකං වත ජීවා. ඒසන්තේ නැති කිංචන. ඉතින් ඇතුලේ මොනම කිංචන කියන කෙලෙස් වලට කෙලෙසක් නැහැ. ඒක අපි හිතනවා අපිට බෑනේ. අපිට කෙලෙස් කියනවනේ. ඒ නිසා ඉතින් අපි ඉතින් අඬන්න ඕනේ. අපි කනගාට වෙන්න ඕනේ. අපි මාහරයට බය වෙන්න ඕනේ. මාර්යා ඌව කෙරුවට මාර්යාර කෙලෙස් නැහැ. අපිට විතරයි කෙලෙස් තියෙන්නේ කියලා අපි සමාදාන නැහැ සමාදාන වෙන්නේ අර පදුට්ට මනසනේ. ඒ වුණාට බලනකොට අපි වගේ පිරිස් මේ වෙනකොට සෑහෙන දුරට හිතේ කෙලෙස් නැති කරගෙන තියෙනවා. සමාදාන වෙන්න දන්නේ අර වැරදිච්ච දේවල් විතරමනේ කල්පනා කර කර ඉන්නේ. ඒක තිබුණේ නෑ මාතර ස්වාමීන් වහන්සේ කතුල. මම අවසාන වෙලාවේ ඉස්පිතාලේ මමයි උපස්ථාන කෙරුවේ. මට පණ්ඩිස්වාංශු උපස්ථාන කරන්න බැරි වුණා. මම දැක්ක මැරෙන්න කිට් වෙලා ගාතාවක් කියලා උපස්ථාන කරන හාමුදුරන්ට දීලා තියෙන කොහොම හාස්‍ය ජනක ගාතාවක්. ඊට පස්සේ නැතිලා ගියා 96. ලෝකසංශ 93. ඒගොල්ලෝ ගාව ওই දේවල් වලට පොඩක් පොඩක් මඩක් බැලලා කියනවා. ඉච්චර බරපතල දේවල් නෙවෙයි. ඉතින් එතකොට පීටිපක්කා භවිෂය ඒකත් පෙන්වන්නෙත් නැහැ. එන්නනේ නිකන් ඔය තපස් මුණක් ආගෙන ඉන්නවා. මම පොඩ්ඩක් කොණිටන්නේ. පොඩක් කොනහනකොට හක හක ගාලා ඉනවා. මම හරියට ඒ කොනෙච්චන වැඩිට දැක්කයි. ගුරු පරිසංගාට යන්නවත් බෑ කා. මම ගිහිල්ලා දෙකක් තුනක් කිව්වහම අනේ නිකන් ඉන්න ස්වාමීන් වහන්සේ තනකන් මේකයි කියලා කත්තකට ඇවිල්ලා hina වෙනවා. මොකද හැම වෙලාවෙම මට කියන්නේ සතියෙන් හිටපන් වටපිට බලන්න ඉපයි කියලා. මම පිස්සුද සතියෙන් ඉන්නවා කියලා ඒ බා කියන්නේ නැහැ. මම නම් හරි ජොලියේ ඉන්නේ කියලා. බෑ කියන්න බෑ සයිඩ්. බෑ කියන්න බෑ. මොකද මං යන්න දාන්නවා. කැපකාරයෙක් ඇවිල්ලා පුරණ කැපකාරයෙක් ඇවිල්ලා මම උට කිව්වා මේ හැරි තියෙන තනකොළ ගස් ගලවන්න මේක හරි වටින ගස් වර්ගයක් තියෙන්නේ. ඒ පරිසරේ කරන්න එපා. අපිට භාවනා කරමු කියලා. මේ යකා තනකොළ කපන මැෂින් නැගලා ඔක්කොම කපනවා. මම හරියට දොස් කියවයි බුදු. උන් නොකිය හිතුව මේක අපේ රටේ. ගිහිල්ලා මං තදට පැනපු නිසා සයිරු ගිහිල්ලා කිව්වා. මේක යන්න හැත්තෙලා කිව්වා. උන්සේ කණේ මයිල් දිනවා කපන්න ඕනේ. මොකද ඒ රටේ මිනිස්සුන්ගේ මයිලෙන්නේ නැහැ මොනේ මයිලෙන්නේ නැහැ බුදුම කට්ටිය. අසි මෝ ගිහිල්ලා මෙහෙමයි ධම්මගේ ආමරණ කතා කරා ධම්මගේ ආමරණට බැන්නා ඊට පස්සේ සයිඩෙක් වගලුඹ සෙල්ලම් කරන්න යන්න එපා. ඔබ හිතන්න එපා ඔයගොල්ලෝ ඉන්නේ භාවනා ඉගෙන ගන්න කියලා ඔත්තු බලන්න එන්නේ. ඔබ ගිල වහාම සමාව ගනි කියලා. ඊට අපි කපපු වැවේ මම ඇන්දෑවේ වාඩිලා ඉන්නකොට මොහොතට බුලත් කරනවා. ඇවිල්ලා වාඩි වෙලා මට මේ සමාවෙන්න කිව්වා. මම කො මොකටද උපාසකේ මට කියලා බැන්නන්නේ මම මේ බැන්නයි කිවරයි නෑ මං ගියේ කිව්වනේ සයිඩ්ට සයිඩ් කිව්වලු ශ්‍රී ලංකාවේ නෙවෙයි එන්නේ ලංකාවේ මිනිස්සු අපි හිතෙන් ඉගෙන ගන්න දෙවි එන්නේ අපි පරීක්ෂා කරන්න යන්නේ සමාවයන් මං කව සමාවයන් සමාව දෙන්නම් නමුත් මේ ධනකොළ මේ මේ ගස් ටික කපන්න දෙපයි කියලා කියන්නේ ඒක වටිනාකම මම ඇග්‍රිකල්චර් කරන මිනිහෙක් නේ ඒ පරිසරය ඒ ගස් වෙනවා ඒ කුඩල්ලොත් ඉන්න ඕනේ එක්ක කොහොම සමාරුයි ඉතින් මම දන්නවා පන්දි ස්වාමීන් වහන්සේ මම කෙටි ළඟින් ඇසුරු නොකරුවාට මේ දේශන්නෝ නැත්තිකින් ඇතුළේ මොකුත් නැහැ. අපි ඔය හිතන පඬිත කම්වත් අනම්මන සීල අනම්මන මොකුත් නැහැ. ඒක පොඩි දරියක් වගේ ඉන්නවා. ඉතින් අපිට හිතන්නේ එහෙම නෙවෙයිනේ සීලේ තියනවා නම් දානෙ දෙනවා නම් පින්නපාතේ හම් වෙන්න ඕනේ මායя කරදර නොකරන්න ඕනේ ලෙඩ වෙන්න බෑ. මේ බයිද මොකක්වත් අදාළ නැහැ. දැන් මේ වෙලා තියෙන බුදුහාමරන්නේ. මේ බුදුරජාන් වහන්සේට මොකුත් වෙලා නැහැ. වෙන්නේත් නැහැ. නමුත් මාර්යා පව් කරගත්තා කියන එක මාර්යාට මතක් කරලා දීලා බුදුරජාන් වහන්සේ මේ කරපු කතාව හැන්දෑවේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරා. ඒ පුරන්දුවක් නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒක සංගීතයට නංවනවා. පළවෙනි මේ ධර්ම සංගායන. ඊට පස්සේ හැම ස්වාමීන් වහන්සේනක සංකීර්ණකාරක තේරුම් ගන්නවා මේක මේ විහිළුවක් වගේ මාර කතාවක් තිබුණාට මේක හරපද්ධතියක් තියෙනවා කියලා. ඉතින් මේ වගේ මාර සංවිත්තේ සූත්‍ර 20ක් තියෙනවා. හැම තැනම බුදුරජාන් වහන්සේට ඇවිල්ලා මේ අලුතෙන්ම භාවනා කරන කෙනෙකුට වගේ කරදර කරනවා. බුදුරජාන් මේක මාර්යා කියලා දැනගත්ත ගමන් බණක්ම මායя කියලා දන්නේ නැතුව අපි අනේ මට වෙච්ච දේ කියපු ගමන් මායя දෙනවා. පදුත්ත මනස ආපු ගමන් මායя දෙනවා. ප්‍රසන්න මනස තමයි සුසුකංවත ජීවාංග අපි ලස්සන ජීවත් වෙනවා. කන් දුන්න ජීවත් වෙනවා නැත්නම් ජීවත් වෙනවා. ඇත්තටම සමහර වෙලාවට දෙක දාණි ගත්තට පස්සේ දවල්ට දාණි ගන්න එක මල වාතයක්. එපාම වෙනවා. කරන්න දෙන්නේ නැ බින්දපත් යන්න බෑ. කිලෝමීටර් භාගයක් පල්ලෙහාට එන්න ඕනේ. ආපුවා මාළු 32ක් බෙදලා. ඊට පස්සේ බත් එක හොයන්න බැකෝ එකක් ඕන. මේ පුරෝණ පිරවිල්ල. කොහොම කණ්ඩද? විසිකරන්නත් බෑනේ. ඉතින් විසිකරන්න හොඳ නෑනේ අපර මිනිස්සු ගන්දටව ගෙවාගෙන ඇවිල්ලා මේ පෙරලින් ගෑවිලා දාන පෙදු. ඉතින් ඒක කනකොට හිතෙනවා <laughs> සම්බ කරගෙන කනවනම් දවල්ට කන්නෝකා ඉන්න තියෙනවා. දැන් කීප නමක් උත්සාහ කරනවා එක වේල වන්දලා ඉන්න. මම කියන මට ඒක කරන්න අමාරුයි මොකද ගොඩක් වැඩාවීමේ කරන නිසා. හැබැයි මේ අවශ්‍ය ලාඩ පොඩ්ඩක් වලදකොම ඇති. දාහන බෙදෙන එක කරා කියන්නේ කොහොමද? අනේ ස්වාමීන් වහන්සේ මේ gedarawat වෙවිච්ච වම්බටු වමතින් කැඩුවේ මමයි ඉව්වේ අනේ ස්වාමීන් වහන්සේ මේකේ පොඩ වලදලා. ඒත් කියන මේක හොඳම චිත්ත කරවිල. මේක හරිය ගුණයි. මේක ස්වාමීන් වහන්සේ මේ හිත අඟුන මේ වරඳන්න බෑ. කොහොම හරි වරඳන්න කියලා අනියර බත් එකවත් කා ගන්න නැහැ. ඒව ගුණයි. ඒක බෑ. නමුත් මේ සුසුකම් මත ජීවාම යබීච්ච දෙයක් කාලා ජීවත් වෙන මනුස්සයට මේ කියලා පැත්තකට ඵලය යන්න අපි ඕන දෙයක් වේදාගෙන කන්නන්න නැත්නම් පැත්තකට නිකන් ඉන්න බෑ. ඒ දුරමෙත් එහෙමයි. බෙදලා බලාගෙන ඉන්න මොනවද කන්නේ ඒකල ෆොටෝ අරන් ගිහලා ගෙදර පිටිය ගහගන්න. වීඩියෝ කරනවා. මොන පිස්සුව. ඉතින් ලොකු සාහිත්‍ය කියනවා මිනිස්සුෙක් බලන කොච්චර අමාරු වෙන්න මේ දාන එකක් හොයාගෙන ඉන්න මීටින් එකකට ඉන්නේ අවුරුද්දකට හැරයක් නේ. ඇයිලා දාන එක බෙදුවාම සාහිත්‍ය ඒව තුන්වෙනි දවසේ කල්ගල නැහැ. මම පිටිය දිහා පැත්තට හැදිච්චාම මට ওই මොකක්වත් අවශ්‍ය නැහැ. මට කරදරයක් මේ දාන විදින එක ඒ මිනිස්සු දන්නේ නැහැ මම වැරදි නැහැ කියලා. මම පිටිය දිහා හැරලා ඉන්නවා හරි සනීපයි ඒ වෙලාවට. ඒ කෑවට පස්සේ උගුරට එනවයි ඇඟ දරතේටපත් වෙනවා. ඉතින් ඒව නිකන් කියන්න හොඳ නෑ. ඒව නිකන් ඒක වැඩි රස කතාවක් තමයි බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් කතාව ඉච්චරයි. ඒ නිසා අද මේ තියෙන දේවත් එක බලනකොට බුදුචානන්සෙත් එක දකලා පව් කරගන්නේ මායාව විතරක් නෙවෙයි මෙච්චර ධර්මයක් දේශනා කරලා තියෙන අපි බුද්ධ ධර්මයේ රකින්න නැත්නම් භාවනා කරන්නේ නැත්නම් ඒ ප්‍රතිපත්ති රකින්න නැත්නම් අපි බුදුහාමුදුරුවෝ ගටා ගත්තා. ඒ නිසා අපි මේ කරන විකාර වැඩ හැම දෙයකින්ම මොකද්ද බාල වැඩ වලට ගරු කරනකොට බුදුහාමරන්ට ධර්මයේ සංඝයාට මොකද්ද නිදරුවක් සිදු වෙනවා. ඒ කියන්නේ පරිස්සම් වෙන්න ඕනේ. අපිට හැබැයි ගත කරන ජීවිතය හැටියට අසල්වැසියොත් එක්ක ඒව නැතුව බෑ. අපිට ඒව කරන්න වෙනවයි කියලා කියනවා. නමුත් එතකොටත් අපුඤ්ඤම් පසවතු. පවක් මෝරණෝ. අපිට හොඳක් වෙලා තියෙන අපි වරින් වර ටිකක් වාඩි වෙනවා වරින් වර ටිකක් සක්මන් කරනවා කරලා අපේ ලැබිච්ච ජීවිතය හැටියට පුළු පුළුවන් විදියට යාම වේර ගන්න හදනවා ඉතින් යාම වේර ගැනීම අපේ අම්මලා තාත්තලා තිබුණේ නැහැ නේ දුලිප්ලගේ අම්මලා තාත්තලා තිබුණා කියලා මම දන්නවා අම්මා ඒ දවස්වලත් භාවනා කළා මුන්ටත් බැල බැල තමයි හිටියේ අම්මා මට කිව්වා මේ කට්ටිය මට උගන්වන්න ඕනේ නැහැ ස්වාමීන් වහන්සේ මම පුංචි කාලේ ඉඳලා භාවනා කරනවා නැත් අපේ අම්මයි තාත්තා බැලුවොත් මම දන්නවා අපච්චිගාව තිබුණා මොකද්ද ගුණයක් මට අහුනේ නැහැ. අම්මලා ඉතින් සාමාන්‍යයෙන් ඉතින් අම්මා කෙනෙක් තමයි සිල් ගන්නවා. ඉතින් පන්සල් යනවා අන්තිමට තමයි සිල් ගත්තේ. අද වගේ ධර්මයක් තිබුණේ නැහැ. ඒක මට හොඳට තේරුණා. මේ සැරේ ඕස්ට්‍රේලියානු ට්‍රිප් එක ගියාට පස්සේ අතන දිගටම තිබුණා. ඒගොල්ලන්ට මම අභියෝග කරා. මහන්සිලා ඉවල් දොරවල් ඉන්න කමං බණ භාවනා කරනවා. උගල ධම්මජීව ආනන්ද ගැන මොකද කියන්නේ? හැම අවුරුද්දේම ඔයගොල්ලෝ හම්බ වෙනවා සුමානයක් විතර. ඊට පස්සේ කතා කරලා සමහර මට දොස් කිව්වා. උපාංශ ඉස්සර වගේ නෙවෙයි දැන් නිවන ගැන කතා කරන්නෙත් නෑ ආධුනික ගැන කතා කරන්නෙත් නෑ ෆිලොසොෆි කතා කරනවා ආර ධර්ම මේ ධර්ම කතා කරනවා අර පටන් ගන්නමයි යගයි හැරිලා උපාංශේ ඊට පස්සේ තව කට්ටියක් කතා කරලා කිව්වා උපාංශ එන්නින් අපෙන් ඈත් වෙනවා ඉතින් මං කෝ ඒකනේ යක්ෂෝ මේ දුන්නේ කතා කරපළව කාරණා තුනක් විතර කිව්වා එක් කට්ටියක් කිව්වා නෑ නෑ එදා කියපේකමයි කියන්නේ ඔය ගැඹුරට තේරෙනවා කියන්නේ අපි ගැඹුරට ගිහිලා තියෙනවා. අපිට අවුරුදු 10ක් 15ක් හිටියනේ ස්වාමීන් වහන්සේත් එක්ක. මෙන්න එක එකනා මට දැක්වා. ඒක එක්කෙනෙක් කියා මම ගිහින් මං ගියා. ඊට පස්සේ කිව්වලු මේ තරම් වැඩ කරන ඉඳලා ධම්මජීවහත මැරුණොත් දැන් මොකද වෙන්නේ ඒක මට කිව්වේ. මට ඇවිල්ලා ධම්මරක්ෂි දාන රුසුවා කාමරේ මසාජ් කරන ගමන් එක්කෙනෙක් මෙහෙම කිව්වා. මම යකෝ ඒ වෙලාවේ කිව්වනම් කියලා මම කල්පනා කරලා බැලුවා මොකද උනේ කියලා. විශ්වවිද්‍යාලයක එකෙක් ජොබ් එකක් කරපු එකෙක් ඊටසේ පැවිදි වුණා ඒත් මං තරහින් පැවිදිනේ සංඝයාට ඥානාරාම ස්වාමීන් මං ගණන් ගත්තේ නැහැ මේ පොත කියවලා තිබුණා ගිහිල්ලා බලනකොට අනේ මට ඕනේ ගන්න දිවි ලෝකෙ එතන තියෙනවා මං හිතාගත්තා මෙච්චරමයි අනේ ටික දසක් කරන ඥානාරාම ස්වාමීන් අපාත් මං දන්නා වටේ ඉන්න ඔක්කොම පිස්සෝ ඔක්කොම පියාට්ටෝ එතකොට ඥානි දහමට ඇවිල්ලා කිව්වා උරුමයන්ට කැමැතිද කියලා. අර කැදිනු දීගේ මේ තිබුණ කණවැද්දකට වැඩිය අහලා ගියත් මතයි කියලා මම බුරුමෙ ගියා. මම දැනගත්තා මස්මාළු කණ්ඩ වෙනවා භාෂාව මං කියන එක නෙවෙයි කමතහන මං කියන එක නෙවෙයි. අඬන්න ඇත්තට ඵලයන් කියලා. අන්න ඉගියට පස්සේ නෑ වෙනම මස්මාළු නැති මේකක් තිබ්බා. පිම්බි මෑගලීම කරන්න වුණා. අපේ කමඨාන සුද්ධ කරනට බණ කියනට වෙනම පරිවර්තකයක් කියනවා. ඒ පැය දෙකට අපිට ඉංග්‍රීසියෙන් කියලා දෙනවා. තවත් 35ක් විතර හිටියා. මම අවුරුදු 3යි මාස 9 යනකොට ආයේ නොඑන්න තමයි හිතන්නේ. මොකද ඒක හරි හැබැයි කවදාක සයිඩොස් එක මෙහෙම ප්‍රයිමට් ඉන්ටර්විව්ස් දෙන්නේ හරි සරයි. ඊට පස්සේ ගොඩින් ගියා සිංගප්පූරු කෙල්ලෙක් එක්ක. ආන්දරේටම ආවා. ඇවිල්ලා කතා කරලා ගියාට පස්සේ මම මොකක්ද යන්නේ කියලා මට කතා කරා. කවුද ඇවිල්ලා කිව්වේ? මොකද මේ කුඩින් මාත්‍ය අපි ඉන්න කාලෙම මේ අපිට කමටහන් දුන්නේ මෙයා කී මාත්‍යෙක් කියලා. කවුද ආපු ගෑනම කවුද? මම කොමෙන් දන්නේ නැහැ කුඩින් මාත්‍යෙක් කියන්නේ Singapore කෙල්ලෙක් කියලා. ඊට පස්සේ එන්න ගත්තොත් එහෙම කාමරේට කියලා මට තරවටු කරා. කොහොම හරි කුඩින්ට ආරංචි. අනිතුල මට කතා කරලා කිව්වා අනේ අපි පැමිණීමේ සමාජ කරදරයක් වුණාද මං හිතුවේ 10 කක්. මම කියන්නේ ඇයි ඒක සයඩෝ ගැටි ඒක ගණන් ගන්න එපයි කියලා. මෙහෙවිල කිව්වලු ආයි ධම්මජීවහන්ස ලංකාවට එයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒ තරම්ම ස්ටැබ්ලිෂ් වුණා. ආයේ නැහැ. මොකද ඒ තරම් මට යාමුදු ෆිට වුණා. මම ඊට පස්සේ ඉතින් මම 2006 නේ ආවේ. ආට පස්සේ මම 2011 වෙනකම් ටිකටම ගියා. අවුරුද්දක් පාස් ගියා. ඒ තරවිටකම් බයිනවා. මම ඒ දවස්වල හැමදාම 10 15 කන ගාන ඉල කයිදි කරවලා ඒ කටයුතු කරන ගියා. නමුත් මට පේනවා මේ මිනිස්සු මේ ස්වාමීන් වහන්සේලා අපි වෙනුවෙන් මේ බඩතුලේ සංකවාගෙන ආපු මේ රහස මේ අපිට මේ මේකක් කවන්න වගේ කවපු රහස කුංචිකක්. උතුම සෝදායි ජීවිතයක් ගත කරගන්න. නමුත් ඒක මිනිස්සු දකින්න නැතිකම අනික මිනිස්සුන්ට මේකේ පේන්නේ නැතිකම ඒ මං හිතනවා මං ඊට වඩා ඉස්සරහින් ඉන්නේ කියලා. මං කාට හරි ඔබ බැනලා හරි කමන්නේ ගහලා හරි කමන්නේ කියන්න ඕන දෙයක් කියේ. ඉතින් මට ටිකක් බයිනවා කට්ටිය. අර වැඩි කතා කරනවා කිය. එනවා සමහර එක බලාපොරොත්තු වෙනවා. මොකද මට හිතෙනවා මම මේ ස්වාමීන් වහන්සේ දෙනවට මෙදී ජඩකම් කරලා තියෙනවා. පව් කරලා තියෙනවා. කඩප්පුලිකම් කරලා තියෙනවා. ඉතින් මට ඕනේ කඩප්පුලිකාට යන්න. ඊට කීයටයි කොහොිට වෙදී කඩප්පුලිකම් මම කරලා තියෙනවා. මට බාධාවක් ආවේ නැහැ. කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි දැන් මේ ධම්මචිවාංගයට පැවිදි වුණා. දුර්මිතියා ඊළඟ සතිපාසල පටන් ගත්ත දුලිප්පේව හරි විරුද්ධයි සතිපාසල පටන් ගත්තා. එදා ඉඳලා බයිනවා මේ අපේ මේ සංඛ්‍යා වංශලා පිරිතැන් වලට යවන්න එපයි. මේ ආපුවම අම්ම බතිනවා මට සංස්කාර අරන් ඉඳලා භාවනා කළා වැඩන්න එන්න කොට උඹට. අම්මා කියනවා මේ ඇවිල්ලා කරන්න කියලා. මම දෙකම කරා. දෙකම කරා. අද මේ ඉන්නේ මම දුලිප්ලා ගෙදර. මම පැටියෙකුට තන ගන්න ආවේ. ඒක නරක වැඩක් නෙවෙයි. දැන් ඉඳලා දුලික් කැමති කායට භාවනා කරගෙන යයි. ඉතින් ඊට පස්සේ මම භාවනා මධ්‍යස්ථාන පටන් ගත්තා. ඒක දුලික් ගන්න හොඳටම. ඒකට කොච්චර බැනුම් ගැහුවද කියලා අපිට ඒ දවස් 7ක්වත් තිබුණේ ලක්ෂ 800ක ෆන්ඩ්‍රේස් කරා. අද කෙරුවා නම් ලක්ෂ 2000කට වැඩි යනවා. හිතන්නවත් බෑ. කැලේ නඩු තුනක් ගියා දුලික්. කැලේ නඩු තුනක් ගියා අපිට මේ කරපු මේ හෝටල් දාගෙන මේ මොනවද මේ කරන්නේ කියලා. නමුත් අද බලන්න 300 දුලිප් 365 වෙනි රිට්‍රීට් එක යන. අද 97 දෙනෙක් භාවනා කරනවා. ශාලාව ඉදමන. ඊයෙද කෙනෙක් මට කතා කරලා කියනවා ජේතවනාරාමේ පින්කමක් තියෙන සන්ත රෑ ඇවිල්ලා බණක් කියලා යන්නේ. ඒක මම එන්නේ නෑ නෑ ඔබ වහන්සේ වදින්න මට දිනයක් දීලා හරි ගැසලා එන්න මම හරි ආශාව ඔබ වහන්සේ බයිනවා. උන් දෙන්නටම බැලලා සාකච්ඡාවට සම්බන්ධ කරගෙන ඉඳලා තමයි මම පාඩ පිටත් වෙලා ආවේ. ඒ නිසා මට හිතුණා ඊට පස්සේ මේ සතිපාසලත් කරන ගියාට පස්සේ මම නිදහස් මන්දිරේදී ප්‍රකාශයක් කරා අපි ලංකාවම සති ගම්මානයක් කරනවා කියලා. යුනිවර්සල් මයින්ඩ්ෆුල් විලේජ් එකක් හදනවා කියලා. ඉතින් ඒක ඉස්සරහට යන්න අමාරුයි මොකද අපේ සතිපාසලේ වැඩ කොටක් තියෙනවා ඔක්කොම ශික්ෂාය කරනකොට අපිට ගොඩක් ෆන්ඩ්‍රේස් කරන්න අමාරු වෙන්නේ. නමුත් සති මේක එකට කරන්න ගියාම වලියක් ඇදුනා. ඊට පස්සේ අපි වෙන් කරා. වෙන් කරලා ඒක මාර්ගයෙන් එකක් එක පැත්තක් ඒක මාර්ගයෙන් තමයි ජාත්‍යන්තර භාවනා දිනයක් වෙන් කරගත්ත එක්සත් ජාතීන්ගේ සංගම. ඇත්තට මට ඕනේ ජාත්‍යන්තර සත්‍ය දිනයක් වෙන් කරගන්න. මම දන්නවා ඌවෙන් කාටවත් සත්‍ය වෙදෙන්නේ නැහැ කියලා. මම දන්නවා ඌව නෙවෙයි මේ කෙරෙන්න ඕන. නමුත් මෙව්වත් කෙරෙන්න. ඉතින් ඒක ගැන අපි ළඟදීම ඒ කියන කාර්ය ස්වභාවයට මම යනවා. මොකද ඒක ප්‍රධාන උත්සවයකට මට නිවියෝ යන්න බැරි වුණා. මට බැනුමුත් අහන්න වුණා ඒ වෙනකොට වෙන රටක් ඒක බාර අරගෙන කරා. ඉස්සරහට ඒක කරන්න යනකොට අපි මේ කරගෙන යනකොට දැන් ධම්ම ජීවිත මොකද වෙන්නේ? මේ කරගෙන යන වැඩේදී මේ කියන විදිහට සුසුකම් මත ජීවාමද නැත්නම් කාර්ක සාපිත වේදන විදිහට අනවශ්‍ය කරදර ගන්නවද මම? මම ජොලියේ ඉන්නේ. මම ජොලියේ ඉන්නේ. ඒක නිසා දුලිප් ළඟට එන්න මම කිව්ව ඇතර දුලිප්ට එහෙ වරෙන් කියලා. උඹට ඕනේ සැපක් දෙන්න සැප දෙන්න දෙයක් නැහැ. මූ හදාගත්ත තැනනේ. පස්සේ හරි ලස්සන මට ලීලෙවල තුනා. ඔය කොච්චර ලීලෙමයි කිව්වත් ලස්සන ගියේ. ඒකට මම දන්නවා මොකද හිතේ ඉච්චරම වැටලා නැහැ කියලා. වැටලා තිබ්බේ. ඇත්තටම වැටලා තිබ්බේ. මම කියනවා දුලි ප්‍රසිද්ධියේ මූට ඉන්ජෙක්ෂන් එක ගහලා සීනති කරුවට පස්සේ දුලිගේ හිත ආත්ම පහකට පිටිපස්සට ගියා. ඒ පහේ මැරලා තියෙන පිළිකාවක් ඇති. එදා බය අරුණා. මට ලියලා තිබුණා. ඉතින් ඒ වගේ අපි අපේ සහෝදරකම් තියෙන ඔතනනේ අපි නැතුව මේ ඇවිල්ලා ගැලුම් පාලා යන එකක් නෙවෙයි මේ ගෙදරම මට අමතර දෙයක් නෙවෙයි මම මේ ශාලාවට මම ඇවිල්ලා නැහැ අනික ඔක්කොම මම පරිහරණය කළා ඒ තමයි අපි ළඟ තියෙන නෑ දැක ඉතින් ඒක අපි විඳාගත්තා නම් මං බහැරපානවා නෙවෙයි මම මේ මාර්යාගේ පව කරගන්නේ මම මාතර ආමරණට වැඩි උඩින් ඉන්නේ කියලා මං අද කිව්වා උනේ පන්දිසරක වැඩි උඩින් ඉන්නේ කියලා මම කියනවා. මොකද මම තව තියෙන අවුරුද්දක් දෙකක් තරම් මට මැරෙයි. ඕක ඇතුළේදී ඉතුරු සෙල්ලම් ටිකක් කරනවා. හැබැයි මේ කට්ටිය මට බයිනවා. ඉන්දියසමයි ෆුල් විලේජ් එකට සතිපාසල බයි. ආ නිස්සන්නෝනේ බයිනවා. ඔය නිසනෝනේයි පාන මැදතර දෙකට කඩන්න එන්න ෆයිට් එකක්. ඩබල් ආර් ෆයිට් කරනකොට දුලි පැහැගෙන ආව තරප්පු වෙලදිගේ. එහෙනම් උඹලා දෙන්නට ලැජ්ජ නැද්ද උඹලා දෙන්න මහත්තුනේ මේ නිස්සන්නනේ වැඩක් කරන්නේ ගහගන්නේ මොකටද කියලා ඇහුවා ඒක වෙන් කරන්න ගිහිල්ලා ආයෙකතු කරා දැන් සතිපාසලයි මේ මේ මේකයි ඔක්කොම යනවා නිස්සන්නවන්නේ හරහා ඉතින් ඒ වගේ මේ අන්තිමට ඔක්කොම එකට එන්නේ ඉතින් ඒක නිසා ඒක කතා කරනකොට අපි සුසුකම් මත ජීවාම ඉන්නවා නම් ඔය අපි කූට උපක්‍රම කරනවා මේ මේකට එහෙම එකක් නෙවෙයි අන්තිමට අපි හිතයට වෙච්ච යාළුවෝ මොකද අපේ සම්‍යක් අදහසකින් අපි යන්නේ. ඉතින් අසරවැයිදී එක්කෙනෙක් ඉන්නෝනේ මේ දුක ගන්න. එක්කෙනෙක් ඉන්නෝනේ මේ කටුකරෝසන භාවයේ දරා ගන්න. හැබැයි හරි ජොලියක් තියෙනවා. මොකද අන්තිමට කොහොම කෙරුවත් සමග වෙනවනේ. එසේ එකයි බුද්ධ ඥානසේ සඳහන් කරන්නේ පීතිපක්ඛ භවිසාම දේවා ආභස්සරායත. ආභස්සර දිවි ලෝකේ වගේ අන්තලික්ක චරා අහසේ හැදිරෙන්නේ සයම් පදහා මගේ වැඩේට මට කවුරක්වත් එහෙම මේ මැප් එක ඇඳලා දුන්නේ නැහැ. මේක මම හදාගත්ත දත් එකක්. ඒ වගේම පීටි බක්කා. ඒකට හේතුව මේ නිර්ආමිෂ වෙන ප්‍රීතිය අපි ආමිෂයට දාලා පටලවා ගන්නවා. මට ඒක කියන්න ඕනේ ලතිුණා. භාවනා කරන වෙලේට ප්‍රීතිය අපි හිතනවා මේ කාණයෙන් ආවේ කියලා. ආමිෂයෙන් කියලා නෑ මේක නිර්ආමිෂ ප්‍රීතියක් ලැබෙන්නේ මෛත්‍රික භාවනා කරන කිසිම කෙනෙකුට මේක තේරිලා නෑ. ඒගොල්ල මේ ප්‍රීතිය ලබා ගන්න ආමිෂය හොයනවා. භාවනා ප්‍රීතිය ආපුවාම එතන <clears throat> ඒක කාමීත්‍යචාරිකය. නැත්තම් ආමිෂ එකක් කියලා. මේක මේ සැරේ රිට්‍රීට් හතරේදීම අපි මතු කරලා පෙන්නවා. පෙන්වලා දැසේ විශාල පිරිසක් සතුටු වුණා. මේ වහන්සේ මේ අලුත් බණක් කියනවා. මම අලුතෙන් නෙවෙයි. ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරනකොට මම දැන් සූත්‍ර පිටකේ උනත් කියවන්නේ මේ අදහසින්. මේ අදහසින් බලනකොට මට පේනවා අපේ ජීවිතේ පුදුමාකාර නිරාමිෂ සුඛයක් තියෙනවා. අපි ඒක දැනගන්නෙම ආමිෂයට දාන. මේක මට වස්තුවෙන් ආවේ මට ගෑණිකෙන් ආවේ මට ගෙදරින් ආවේ මට කෑමෙන් ආවේ බීමෙන් ආවේ කියලා. ඒව තියෙන්න ඕනේ බේසික් නීඩ්ස් එන්න ඕනේ. නමුත් මේ බුදුහාමුදුරුවෝ විඳපු මේ සැපය අපේ ජන්ම දායාදය. ඒක අපි කැටලයිස් කරලා සාකච්ඡා කරලා ඉදිරියට ගෙනියන්න මේ <coughs> දේවතා සංගීතය වගේ මාන සංගීතයත් හරි වටිනවා. මොකද මාර්යා හොඳ බෝල දානවා බුදුහාමුදුරනටත් බවුන්සර් වෙනවා. එතනින් ගියාම මේ මම දන්නේ දැන් අලුත් જાති බෝල තියෙනවානේ. ස්ක්‍රූ බෝල දානවා. ලස්සනට බුදුහාමුදුර බැට් කරනවා. ඉතින් මේකත් ඒ වගේ බැට් කෙලිල්ලක්. ඉතින් මම ධර්මදේශන අන්තර්ගතයි බලාපොරොත්තු වෙන්නේ.